නාවුද? ඔලෑ කතා කරන්න. පුළුවන්ද කතා කරන්න? ආරයන්වන්ස අර කච්චං ගච්ඡං කියන සූත්‍රයේ දිනෝ නේද ආරයන්වන්ස. ඒක සෑහෙන වටිනවා. ඒ වගේම අර මේ දැන් ආර්යනාංශ ඔක්කොම කියනවා අර දැන් මේ දැන් මේ මේ චිත්ත කියන එකක් මේ චිත්ත කියන එකක් නෑනේ මේ ආයතන පහෙන් මේ මේ වෙනකොට ආර්යනාංශික කියන හරියටම තේරුම් ගලලා එතකොට ආර්යයන් වහන්සේ මේ ඇත්තටම මේ සිත කියන එක නැත්තම් මේ සිත කියන එක හිතන එකයි ආර්යයන් වහන්සේ අපි මේ ස්වාමීන් වහන්සේලා අහුනේ දැන් අර කන්නේ අර දැන් ආයතන පහෙන්නේ මේ මේ දැන් මේකට මේ ශබ්ද වර්ණ රස තෘෂ්ණා මේ සියලු දේම මේ තියෙන හිතේ මේ හිතන්න යන්නේ හිත කියන එකකුත් නැත්තම් කොහොමද ආර්යයන් වහන්සේ මේක ඒක හරි පුදුමයි නේද ආර්යයන් වහන්සේ ඒක ඒක තමයි මේ පෙරමැසු විරෝධාවක් ඒකනේ අරන්නාන්සේ ඒක තමයි පුබ්බේ අනුසතේ ධම්මස කියලා කියන පෙරමැසු විරෝධාව කියන එක අනාත්ම ධර්මයක් ඒක තමයි අරන්නාන්සේ අනාත්ම ධර්මය කියලා කියන්නේ අපි මේ ආත්මීයව දකින කෝණයට අසු වෙන්නේ නැහැ කියන එකයි. අපි පුජ්‍යල භාවයෙන් දකිනවා අපි ආත්මයක් තියෙනවා කියලා හිතනවා. අපි සිතක් තියෙනවා කියලා හිතනවා. අපි මේ අනාත්ම ධර්මයේ හරියට අඳුනගත්තේ නැත්නම් අපිට මේ ධහම හමු වෙන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට ඔක්කොම තේරෙනවා දැන් මේක අර පොඩි කාලේ පොඩි කෙනාට පොඩ්ඩක් හිතලා බලන්න. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියනකොට ඇස කන දිව නාසය කය මන දැන් මේ ආයතන නිරෝධයක් තමයි නිවන කියන්නේ එහෙමනම් ඇස එන වර්ණ කනට ශබ්ද අපි මේ ගන්ධ රස උණුසුම සීතල මේවා එකිනෙක වෙන් කරොත් අපේ තද ගතිය කියන්නේ පොතක් කියලා අතට දැනෙන තද ගතිය අපිට කියන්නේ පොතක් කියලා. කායට දැනෙන්නේ තද ගතිය උණුසුම සීතල ඒ ප්‍රාසාදේ අපිට පොතක් හම් වෙන්නේ ඇහැට වර්ණයක් විතරයි. වර්ණ කියන්නේ පොතක් කියලා. කනට ශබ්දයක් විතරයි. ශබ්ද කියන්නේත් නෑ පොතක් කියලා. අපි තට්ටුවක් දැම්මොත් පොතට තට්ටුවක් දැම්මට පොත කියන්නේ නෑ පොත කියලා. ඒක ශබ්දයක් විතරයි. දැන් ගන්න අපි ඉඹලා බැලුවොත් සුවඳට එන්නෙත් නෑ පොතක්. දිව ගාලා බැලුවොත් දිවට එන්නෙත් නෑ පොතක්. දැන් පොත කියන එක කොහෙවත් නෑ. ඒකයි නීවර කියන්නේ. ඒ කියන්නේ ඇහැට එන වර්ණයේ වර්ණයක් විදිහට දකිනවනම් ඒ shabdේ එතන එකතු කරන්නේ නැත්තම් ඒ වර්ණයට shabdයක් එකතු කරේ කොහොමද? දැන් අපිට පේන්නේ නාගහක්, නුගගහක්. ඒක කියන්නේ නෑනේ නාගහ කියන්නේ නහගා කිය. ඔව් එහෙනම් මේ අපි ඇසුරු කරන්නේ අපේ ඇහැට එන එක නෙමෙයි. අපේ සිතුවිල්ලක් ඇසුරු කරනවා. සිත හැදිලා තියෙන්නේ අර පුංචි හැදුණු තැනට ගියාම ප්‍රභාස්වර සිතේ ඒවා තිබුණේ නැහැ. සිතේ පුංචි දරුවා මේ ලෝකේ එළිය බලනකොට එයාට ශබ්ද ශබ්ද විතරයි. වර්ණ වර්ණ විතරයි. එයාට ගන්ධය ඒවා එකකට එකක් එකතු වෙලා තිබුණේ එකට එකතු වුණාම තමයි අන්න සිත හැදෙන්නේ මනෝවිඤ්ඤාණය. එතකොට තමයි පොත පොත මේස ඇඳ කියන එක තමයි මනෝවිඤ්ඤාණය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ විඤ්ඤාණය තමයි ඔක්කොම දැනගන්න එනේ ආරයන් ආදි සිත කියන එක නෑ විඤ්ඤාණය කියලා දෙයක්වත් නෑ. විඤ්ඤාණය කියන්නේ විඤ්ඤාණය කියන්නේ මේ දැනෙන එකටයි. දැන් ඇහැට එන වර්ණයට කියන්නේ චක්කු විඥානය. චක්කු විඥානය කියන්නේ නැහැ පොතක් කියලා. ඔව් අන්න හරි අන්න හරි හරි. මේ කයේ කිසිම තැනකින් කියන්නේ. ඔව් කනට එන ශබ්දේ සෝත විඥානය. මේ විඥානය කියන්නේ නැහැ පොතක් කියලා. මේ පොත කියන එක මනෝ විඥානෙට එන්නේ. මනෝ විඥානය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඇස කන දිව නාසය කය මේ පංච ආයතනෙට එන ඒ එන අර ద్వාරසේ එන ඒ ශබ්ද වර්ණ ගන්ධ එකතු වෙන එකම තමයි සක් අර සංකාරය කියන්නේ සකස් වෙන එක සංකතේ. ඒකෙන් තමයි මනසංච පටිච්ච ධම්මේසු උපජ්ජේ මනෝවිඤ්ඤාණය කියන එක හැදෙන්නේ. මනෝවිඤ්ඤාණය කියන්නේ මේවා එකතු වෙන එක. එතනින් තමයි පොත හැදෙන්නේ. ඇත්තම කිව්වොත් මනෝවිඤ්ඤාණයට අපි මේ කතා කරන්නේ සිතුවිලි. අපි එළියේ දකින්නේ සිතුවිලි. කවදාවත් ඒකයි වට්ටම් වට්ටති කිව්වේ. ඒ කියන්නේ එන්නේ කියලා නෑ දකින්නේ සිතුවිල්ල. සිතුවිලි දකිනවා කියන එක අතිශයෙන් ගැඹුරුයි. ඔව් ඒක පේන්නෙම පේන්නෙම නමක්, શબ્දයක්. දැන් ශබ්ද පේන්නේ කොහොමද? ඔන්න ඔක ශබ්ද වර්ණ එකතු වෙන එක තමයි චිත්තේ. ඒක වෙන් කරන්න බැරි වෙලා තියෙනවා අපිට. ඔක වෙන් කරන එක තමයි නිවන් දකින්නවා කියන්නේ. හරි හරි දැන් මේක හරියට හරි ගැඹුරුයි. මොකද ඒක ඒක ප්‍රායෝගිකව අපිට හසු වෙන්නේ වෙනින් විදියකට. අන්න හරි හරියටම හරි. ප්‍රායෝගිකව අපිට හසු වෙන්නේ ඊටාම මේක බොහොම ප්‍රායෝගිකව අපි අපිට එන අරමුණ සිත කියලා හඳුනා ගන්න ඕනේ. එතකොට ඒ අරමුණ රැවටුණු එකක් කියලා දකින්න ඕනේ. ඒ විඥාන මායාවට හසු වෙලා මනෝ විඥාණයට හසු වෙලා අපි ඉන්නේ. එතකොට අපි සිතක් ඇසුරු කරනවා කියන්නේ වේගයක් ඇසුරු කරනවා. අර ශබ්ද වර්ණ ගන්ධ රස වේගයෙන් ස්පාක් වෙනවා. ඒ කියන්නේ ප්‍රසාද වෙනවා. ඒ ප්‍රසාද වෙන වේගය නිසා අපිට අර වලල්ල වගේ ගිනි බෝලේ කැරක්ුණාට වලල්ල වගේ පේනවා. ඒ කියන්නේ මෙතන කැරකෙන්නේ ශබ්ද වර්ණ ගන්ධ සියල්ලම. ඒ සියල්ලම කැරකිලා එකට අපිට ඔක්කොම එකතු වුණු වලල්ලක් පේනවා. පොත නිසි අඳ දුරුත ඉර හඳ ගහකොළ ඔක්කොම හැදුණු අර සංකාර ලෝකේ. ඒක පැහැදිලි ඒක පැහැදිලි. ඒක හැබැයි එළියේ කොහෙවත් නැහැ. ඔව්. අපි ඇසුරු කරන චිත්තය කියන එක එළියේ කොහෙවත් නැහැ. එළියේ එළියේ නැහැ මේ පොත් මේ සඳහා. ඒකනේ ආරියන්න සමහරදී ඔක්කොම තියෙන මේක මම පොතේ එකක් ඇතුලේ තියෙන. අපි ඇත්තටම සිතුවිල්ලක් ඇසුරු කරා. ඒකනේ ආරියන්න ඒක තමයි. නැහැ. ඔව් දෙවියක හරියටම වැටුණා. හරියටම වැටුණා. ඒක දකින්න එක තමයි අපි අර කියන්නේ. මේක වෙන් කරනකොට තමයි අපිට හසු වෙන්නේ අපිට මේ පේන්නේ අර අර චිත්‍රය ඇඳ පොත චිත්‍රය ඇඳ පුතුව පේන්නේ චිත්‍රයක් ඇඳාම ඒකේ පුතුවක් කියලා දෙයක් චිත්‍රක නැහැ ඒ වගේ අපිට දැන් මේ පේනේ පේන එක අපි කියන්නේ පිටුවක් තියනවා කියලා අපි කියන්නේ එතකොට ඒ වුණාට එතන පුතුවක් නැහැ අපි කියන්නේ ඒක ඒකයි දැන් එළිය අපි හිතන එකක් එළිය කොහොමවත් හම්බ වෙන්නේ නැහැ මේ හිතනවා කියන්නේ චිත්තයක් කියන්නේ શબ્දයක්. ඒක ඇවිල්ලා ධ්වනියක්. දැන් සිත කියන්නේ කම්පනයක්, ධ්වනියක්, ප්‍රවාහයක්, වේගයක්, සෝතයක්. ඒකයි කිව්වේ ගඟ ගලනවා, වැස්ස වහිනවා, උලඟ හමනවා. සිතුවිලි අර අර වේගයට ස්පාක් වෙවි, ඒ කියන්නේ ප්‍රසාදේ සිද්ධ වෙනවා. පන්තිවාදුරු කිව්වේ ඒකයි. ඔව් පැහැදිලි හරිනවා. රූපණය වෙනවා බුදුන් වහන්සේ ඒක හොඳට පැහැදිලි කරනවා රූපණය වෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක හොඳට අධ්‍යයනය කරොත් ඒව අහුවෙනවා. දැන් රූපං රූපත්තය සංකතං අபிසංකරොත්. රූපය දෙයක් බවට පත් වෙන්නේ නැවත නැවත ඒක අර අபிසංකරණය කියන්නේ නැවත නැවත ඒ රූපේ වැටෙන නිසායි. ඒ කියන්නේ ස්පාර්ක්. අප මේ ස්පාර්ක් වෙන්නේ ශබ්ද වර්ණ එක විදිහකට. ඊට පස්සේ ස්පාර්ක් වෙන්නේ පොත. මේක ඇඳ ඒ විදිහට ස්පාර්ක් වෙනවා. මනෝවිඤ්ඤාණයක් තියෙන එකයි. දැන් අපි අද මේ නිකන් හරියන්නාචි මේ විදුලට එලා හිටගෙන හිටියත් මේ මිඩියා බලාගෙන හිටියත් ඔක්කොම ඇවිල්ලා ස්පාක් වෙනවම හිතට. ඔව්. නේද? ඒකනේ අනේ තව එක තමයි හරියන්නාචි හරියන්නාචි ස්වාමීන් වහන්සේට දුන්නා මේ මේ ස්වාමීන් වහන්සේට මේ ඇවිදිනකොට ඇවිදින්නේ සිට සිතට ඇවිදින්න බෑ සිතට බත් කන්න බෑ සිතට මේ මේමයි කියලා ගොඩක් ටිකක් කියලා දුන්න දොර ආරින්න බෑ සිතට තව මොකද්ද මේ ස්වයංවාද කරන්නේ ඒකෙන් අදහස් කරේ මේ අපි අඳුන ගන්න ඕනි අපි අසුරු කරන කිච්චයක් කියලා ඒ චිත්තේට කවදාවත් එළියට එන්න බෑ කියලා ඒ කියන්නේ චිත්තේ චිත්තේට දොර ආරින්න බෑ චිත්තයක් ඒ වුණාට අසුරු කරන්නේ හිත තමයි කියන්නේ දොර බත් කනවා වතුර බොනවා, ඇවිදිනවා, දොර හරිනවා, මේ බඳිනවා, ගුටි කනවා ඔක්කොම හිත කියලා. හිත හිත කොහොමද ගුටි කන්නේ? දැන් හීනේ කෑකහද බුදු අම්මෝ කියලා බය වෙලා නැගිටලා. එතකොට හිතින් ගුටි දැන් හීනේ ගුටි කනවා. හීනේ හතරවක් දෙනෙක්ගෙන් ගුටි කනවා. දැන් බුදු අම්මෝ කියලා නැගිටිනවා කෑ ගහගෙන. ඇයි බලනකොට හොඳටම ගුටි කාලා වගේ තමයි ඉන්නේ. ඇයි මේ හිතින් ගුටි කන්නේ? ඒ මට තේරෙනවා හරි නැහැ. ගුටි කනවා තමයි. එහෙම අපි හිතින් ගුටි කන්නේ. අපි හිතින් ආදරය කරන්නේ, හිතින් අපි බනින්නේ, හිතින් වෛර කරන්නේ, හිතින් ඉරිසියා කරන්නේ, ඔක්කොම හිතින් කරන්නේ. නමුත් අපි බලනකොට එළිය කිසි දෙයක් කළා නැහැ. මොකද මේ හිතට එළියට ඇවිල්ලා කරන්න බෑ. හිතට වතුර බොන්න බෑ, හිතට බත් කන්න බෑ, හිතට ඇවිදින්න බෑ. ඒ වුණාට අපි හිතන් ඉන්නවා වතුර බිව්වට. ඒකම තමයි මෙන්න කරන්න ඕනේ. ඔව් කටට දානවා බඩට යනවා එළියට යනවා කටට දානවා බඩට යනවා එළියට යනවා දැන් හිතනවා ඒ වුණාට වතුර බිව්වා බත් කෑවා මේ ඇපල් ගෙඩියක් කෑවා මේ චෝලි කුට්ටු ගෙඩියක් කෑවා හිතනවනේ සිතුවිලිනේ කන්නේ තවම ඒ විදිහටම තව මෙනේ කරන්න ඕනද ආර්යනාංශ ස්වාමීන් වහන්සේ මේක හොඳට පිළිසුදු වෙන්න ඕන ආ එහෙමයි ආර්යනාංශ දැන් බලන්න දැන් බලන්න අපේ හාමුදුරන්ට දැන් ටික ටිකනේ මේ ඔක්කොම බුද්ධ වෙන්නේ. ආර්යනාංශික සත්‍ය ධර්මයේ ආර්යනාංශය කියන්නේ මේ ස්වාමීනාංශයට දැන් ආර්යනාංශය කියන ඔක්කොම මේ ස්වාමීනාංශයට වැටෙනවා. හරි පුදුමයි. ඔව් ඒ හරි හරි පුදුමයි. හැබැයි අපි හිතන්න හොඳ නෑ මේක හොඳට තව අපි ගැන අදි탁ෂේරුවක් කරන්න නැතුව දැන් ඔක්කොම කියලා හිතන්න නැතුව තව හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ අධ්‍යයනය කරන්න. තමන්ගේ සුද්ධ වෙනසෙන් අපි අපි සිහියෙන් ඉන්න ඕනේ. එහෙමයි ආර්යනාංශ එහෙමයි එහෙමයි. තමන්ගේම සිත රැවටෙනවා හැම දෙයකම. ආ ඒක නම් ඇත්ත ආර්යනාංශ. ඒක නම් ඇත්ත. මේ මායාවට අපි කොටු වෙනවා. මේ මායාව සිහියෙන්ම තමයි කඩන්න පුළුවන්. සත්‍යෙන්ම තමයි. ඒ කියන්නේ අපිට යෝනිසෝ මානසිකාරය තියෙන්න ඕනේ. හොඳට තියෙන එක සම්මා සතිය හොඳට තියෙන්න ඕනේ. අපි පුරුදු කරන්න ඕනේ. මොකද අපි පුරුදු වෙලා තියෙන හැමතිස්සෙම අර අනුසෝතය තුළ පොඩි කාලේ ඉඳන් ඇත්ත කරගෙන ඉන්නේ ලෝකේ. දැන් පුරුදු කරන්න ඕනේ අපි සෑහෙන මේ එහෙම නැත්තන් නෙමෙයි කියලා. ඒක පුරුදු කරන්නම ඕනේ. ඒක තමයි අපිට ওই අතාවූත ඥාණයෙන් සත්‍ය දකින්නවා කියන්නේ ඕකට තමයි අපි කියන්නේ ආරේකාන්ත සීලය. ඒක තමයි ආරේකාන්ත සීලය. ඒ කියන්නේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය. කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ, හත්ත කරගන්නේ නැහැ, උපාදාන කරගන්නේ නැහැ. ඉතින් ඒ සීලය තමයි අපි භික්ෂුවක් විදිහට රකින්න ඕනේ. ඔව්. ඒක රකින්න නැත්නම් අපි භික්ෂුවක් නෙමෙයි. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම යාරෙන්න සූත්‍රය පෙන්නනවා. සමන සූත්‍ර භික්ෂු සූත්‍ර ගන්නවා හොඳට පැහැදිලි කරලා දුන්නාන්සේ. සිතට නරමුණ සත්‍ය නොදකින කෙනා භික්ෂුවක් නෙමෙයි. එමේ යාරෙන්න. සබ්බදුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඊමං කාසාවත් ගහෙත්වා කියලා ඔය කතාව තමයි දෙන්න ස්වාමීනි මේ දුක් නිදෙන්න නිවන් දකින්න ඉල්ලන්නේ. ඕක දකින්න ඉල්ලන්නේ. ඔක දකින්න සිව්පස්සේ ඕනේ සිව්පස්සේ හම් වෙන්නේ ඔය චීවරේ දරාගත්තොත්. අන්න ඒකයි එහෙම කියන්නේ. නැත්තම් නැත්තම් විශ්වාස කරන්න වෙනවා ගීයක් වගේ දකින්න. එතකොට මේක දකින්න වෙලාවක් නැති වෙනවා. අනිවාර්යයෙන්ම. එතකොට දුකින් මිදෙන්න බෑ. අන අනුකම්පා උපාදාය කියලා අනුකම්පා කරන්න ස්වාමීනි කියලා වැඳලා ඉල්ලනවා කියලා. එහෙමයි ආරේ. උපදාගෙන ඊට පස්සේ තව මේ වෙනින් මගුල් කරන්න කිව්වොත් මොකද වෙන්නේ? ඔව්. මොකද කරන්න බෑනේ අපේ නිවන එන එක තමයි වෙන්නේ. ඔව්. ඒක හරි වටිනවා. ඉතින් හැමෝටම අපි අපි බොහොම නිහතමානීව අපේ අපේ කටයුතු අපි කරනවා. ඔව් ආයි සසරට ඉඩ තියන්නේ නැතුව මෙතනින් මේ ආයි ඉපදුන දුකම තමයි. එimhe ආයි දුකම තමයි. මෙතනින්ම සත්වේ පුජ්‍යලේ නැහැ කියලා අවබෝධ කරගෙන මෙතනින්ම සියල්ල නැවත ආයි මේක අවබෝධ වුණාට පස්සේ මේ මොහොතේම පුදුම සාන්ත ගතියක් දැනෙනවා ආයි කිසිම ගින්නක් නෑ ඒක කරන්නේ. අවුරු ගන්නත් අවුරු ගන්නත් මෙතන කෙනෙක් නැහැනේ. එහෙමයි ආරෙන්නේ. කවුරු මොනවත්වත් වැඩක් නැහැ. මෙතන දැන් මරන්නවත් කෙනෙක් ඉන්න හැම මොහොතෙම ඇති වෙන නැති වෙන සිත් පරම්පරාවක් මරණක් වෙන්න. කෙනෙක් වෙන්න. එහෙමයි ආරෙන්නේ. හොඳට මෙනෙහි කරන්න. මරණානුස්සතිය වඩන්න කිව්වේ ඉහළට ගත්ත හුස්ම පහළට හෙලන කරින් ෂණේක මරණය. ආ නෑ. එහෙනම් මේ හැම වෙලේම සිත ඇති වෙනව නැති වෙනව දකින්න ඕනේ. එන්නේ ආරෙන්නා ඒකට මැරෙන්න කෙනෙක් නැහැ ඊටපු කෙනෙකුත් ජීවත් වුණු කෙනෙකුත් එන්නේ ආරෙන්නා ඒක දකිනවා නම් අපේ ආවුරට ප්‍රශ්න නැහැ එන්නේ ආරෙන්නා ආවුරට පැන්න තිනාවෙත හැ ඔව් අනේ තිනාවෙත ගානේ ඉතින් හැමදෙස්සෙම නේද යනුත් එහෙමයි ආරෙන්නා සර් දැනුත් එහෙමයි මම කිසි දෙයක් දැනගන්නේ නැහැ දැන් ආරෙන්නා ප්‍රශ්නේ එන තරමටම මේ මේ මාර්ගේ පෑදෙනවා එහෙම තමයි එහෙම තමයි ආරයන් එහෙම ඇවිල්ලා තියෙන ගොඩක් අපි ඒවා මේ ඒව පස්සේ යන්නේ අපිට අපිටම තමයි අන්තිමට බල බලනකොට අපිට උදව්වක් වෙන්නේ නැත්නම් අපි සැපට සැපට හොඳට සැපට හොඳට කාලා බීලා ඉන්නකොට අපිට මේ ධර්මය දැනෙන්නේ නැහැ ඔව් අමුත අපිට පොඩ්ඩක් හැමතිස්සෙම අනිත්‍ය මෙනෙහි වෙනවානේ මේ ඔක්කොම එක එක ඒවා කරනකොට මේක ඇත්ත ඒක ඇත්ත ඉනවන්න දෙයක් නැහැ නේ මේකේ ඔව් අපි මාන්නයක් තිබ්බොත් නේ අපි ඔය ඉන්නේ ආඩම්බරකම්. අපේ මාන්නේ පුදු වෙන කවුරු බනින්නේ අපිට. ඔව් ඇත්ත ඇත්ත. එතකොට තමයි නිවසගෙන ඉන්නේ. එතකොට අපිට මාන්නේ නැති. ඔව් ඇත්ත ඇත්ත. නැත්තම් ඔක්කොම ලොකු ඉච්ච ලොකු එක්කෙනෙක් ඉන්නවනේ මේ මාන්නයක් හදාගෙන. දැන් අපිට බයිනකොට අපි දැන් ආත්මයක් තියෙනවා නම් තමයි කම්පණය වෙන්නේ. ඒව දුර්වලකම අපිට බලන්න පුළුවන්. ආ දැන් මට කේස් කියන්නේ දැන් මෙතන ආත්මයක් කියන නිසා මෙතන දැන් මම ඉන්න ආ එහෙනම් මම ධර්මයේ දැක්කනවා දැන් මගේ දැන් ඒක හදාගන්න මට ඒක උදව්වක් වෙනවා. සමහර එක මේ ආර්යනාංශ ඒව මතක් වුණාට ආරෙන්නේ මේ ඒ වෙලාවට මම මතක් වෙන්නේ නැති එක තමයි හරිම වැඩි යන්නේ ඒක තමයි ඒක තමයි අපි දීර්ඝ කාලයක් පුරුදු වෙච්ච විදිහනේ අර රැවටිච්ච එක අර අන්නේ ඒක තමයි වෙලා තින්නේ ආර්යනාංශ ඒ වෙලාවට ඒ එතන එතනදිම මේවා වුණා නම් මේ හරි වටිනවා ඒක හොඳ උදව්වක් වෙනවා නිහඬ නිහඬව ඉන්නේ ඒ හරියට හරියට ප්‍රතිචාරයක් දක්වන්න නැතුව නිහඬව ඉන්නවා ආහ් ආර්ය ප්‍රතිභූත භාවය කියලා කියන්නේ එහෙම කියන්න හරියද? ඔව් ඒකනේ භ්‍රම දණ්ඩනය කියන්නේත් ඒකනේ. ආ හරි හරි. ඒකනේ නිහඬව හිටියම අනිත්‍යයට හිතා ගන්න බෑ. වැන්නොත් ඒගොල්ලෝ ඉල්ලන දේ හම්බුණා වෙනවා. කවුරු හරි ළමන්ට බනින්නේ අපිවත් අවුස්සලා ඒකට ගන්නනේ. එතකොට අපි ඉන්නේ නෑනේ. ඒකට අපි අවසරය එහෙම එහෙම අපි මේ මොනවත් නැති මේ කියන්නේ එහෙම හරි පුදුම හරින්න පොඩි එින නෙමෙයි හරින්නාන්සි මේ හරින්නාන්සි ධර්මයට මේ පොඩි මේ නිකන් නෙමෙයි එන්නේ ඒකනම් ස්වාමීන්වහන්සේ ඉවස ගන්න පොඩි එින නෙමෙයි මට මේ දෙල්ලට ඉවසන්න බෑ එන්නෝර දැන් මං සෑහෙන දරට ඒක විත දරාගෙන ඉන්නවා මං කමන්නේ කමන්නේ කමන්නේ කිකී ඉන්නවා ඒ මොකෑ හරි පුදුම හරිනවා හරි පුදුම අපිට ඇටහෙනවා පොඩ්ඩක් කියනකොට. ඔව් හරිනම් හරිනම් කියන්නේ අපිට හොඳට දැනෙනවා. අපි දන්නවා පොඩ්ඩක් යන්තම් එහෙම වචන දෙක තුනක් කියවෙනකොට අපි දන්නවා ස්වභාවය. හැබැයි ඔක්කොම අපි හිතන ඉස්සරහට වෙනස් වෙනවා. ඔබ වහන්සේ ඉස්සරහට ඒවා ඔක්කොම හරියනවා. ඔය ඉතන නින්දයි හරියන්නේ. ඔව් ඒක තමයි ඒක තමයි මම මුකුත් කියන්නේ නෑ නේද ඒක මේ ඒක ඇතුලේ මේ අරින්නම් කියන්නේ හරියට මේ අපිට මේ රබ් මේ අර රබ් රබාන මේ රබ් මේ අපිට මේ බලුම් වල ඇදලා අතාරිනවා වගේ ඕක නිතරම පුපුරනවා වගේ හදනවා හිත ඒනවාට මම යන්න දෙන්නේ නෑ ළඟටම තියාගන්න ඒක ඒක අදින්න දෙන්නෙම නෑ ඒක මේක එනවා එනවා මම කොහොම හරි මම තද කරන් ඉන්නවා හරි එනවා හොඳයි හොඳයි ඒකයි. එහෙමනම් මේ මේ මෙනෙහි කරන්න ධර්මයේ එතකොට ඔක්කොම අමතක වෙනවා. එහෙමයි ආරෙන්නා. මේ මොහොතට මේ මොහොතට අවදි වෙන්න හැමතිස්සෙම. එහෙමයි එහෙමයි ආරෙන්නා එහෙමයි. දැන් එනන් තේරුවන් ගන්නයි ආරෙන්නා. ඒ වගේම තමයි ආරෙන්නා මේ මේ ස්වාමීන් වහන්සේ ආරෙන්නා මේකට කියනවා නෙමේ. ඇත්තම කියනවා මේ උතුම් සත්‍ය ධර්මයේ මේ සත්‍ය ස්වාමීන් වහන්සේ දේශන එකයි ඒ මොකද මොන ඉතින් අර මේ විදර්ශනායක මට සත්‍යයක් වගේම මේ ධර්මය වටහා ගන්න උත්සාහ කරන වගේම ඒ මාර්ගය ගැන හිතනවා, තලගෙනවත් හිතනවා නෙමෙයි මේ ධර්මය කරයි ගමන් කරන්න ඕනේ. ලෞතර සත්‍යයකට යනවා කියන්නේ සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා වගේම ආරයන්නා මුළු ලෝකෙටම මේ ධර්මය වටහාලා දෙනවා වගේම මේ සෝබිත ස්වාමීන් වහන්සේට ඉන්නේ හැමෝටම මේ විදිහටම මේ කටයුතු මේ සල්ලි මුදල් 750ක දෙයක් මේ බිල්ඩින් ගන්න නෙමෙයි ආරයන් වහන්සේ මේ මොකද මේක මට හොඳටම වැටෙනවා ආරයන් වහන්සේ මේ ධර්මය ගැන හොඳයි තේරුවන් සම්මන් ආරයන් වහන්සේ තේරුවන් සම්මන්